ප්‍රශ්නයක්. හොඳට ඕන දෙයක් මගේ කරගන්න පුළුවන්. ඒක නම් කිව්වේ සීමාවක් නැහැ. ඕනම දෙයක් මගේ කරගන්න පුළුවන්. ඈත තියෙන ඉරක්, තරුවක් උනත් මගේ කරගන්න පුළුවන්. ඒක නීතියක් දාන්න බෑනේ මේවා මගේ කියලා හිතන්න එපා කියලා නීතියක් දාන්න බෑනේ. ඉතින් මේ භාවනාවත් සීලයක් මගේ කරගන්න පුළුවන්. මම සිල්වත් කෙනෙක්, අනිත් අය සිල්වත් නැහැ කියලා. ඔන්න එතන ආයේ අර මම අනුන් කියන එක හදාගන්න පුළුවන්. හදාගෙන මානයක් ඇති කරගන්න පුළුවන්. මානයක් ඇති කරගෙන තමන්ව උසස් කරගෙන අනිත් අය පල්ලහැට දාලා ඉන්න පුළුවන්. ඊට කියන සීලමාන. ඒතර දන් දෙන එක හොඳයි, සිල් රකින්න එක හොඳයි. දැන් දන් දෙන එකනොත් පුළුවන්. මම නම් කිසි දෙයකට ආසාවක් නැහැ ඕනේ තරම් දෙනවා. අනිත් අය එහෙම නැහැ කියලා එතනින් ඔන්න ඒකෙත් මම හදාගන්න පුළුවන්. මගේ කරගෙන. දැන් යමක් දුන්නා කියන්නේ අපි තව කෙනෙකුට ඇඳුමක් දෙනවා. අපිට අඳින්න පුළුවන් හොඳ ඇඳුමක් අ සමහරට තව කෙනෙක් කියලා ඉල්ලුවාම දෙනවා. අනේ අසරණයි කියලා. ඊට පස්සේ ඉතින් එයා ඒ ඇඳුම අඳන් ඉන්නකොට අපා මේ මම දීපු එකනේ කියලා හිතනවානේ. ඉතින් ඒ කියන්නේ ඒක දීලා නැහැ නේ තාම අපි ඒක තාම මගේ කරගෙන හිතන්නේ. මේ මම ඉතින් භාවනාවත් මගේ කරගන්න. ওই විදිහට මගේ කරගෙන මම කරන භාවනාව ඒක තමයි හරි අනිත් එක භාවනාවකට හරි නෑ. මේ තමයි මගේ භාවනා ගුරුවරයා. අනිත් ගුරුවරු හරි නෑ. එතකොට මේ තමයි මං භාවනා පුහුණු වෙන තැන මධ්‍යස්ථාන. අනිත් මධ්‍යස්ථාන හරි. ඒක ওই විදිහට ඒවත් මගේ කරගන්න පුළුවන්. දැන් ඒක ඒ සාමාන්‍ය ප්‍රත්‍යක්ෂණ හැටි තමයි. ලෝකයක් අතහැරලා මේ තව දෙයක් අල්ලගන්නේ. දැන් මේ නිල මධ්‍යස්ථානයේ දෙන සමහර ඇත්තෝ ඉන්නවා. බොහෝ දේවල් අතහැරලා සමහර විට රැකියාව අතහැරලා යනවා. ලංකාවේ විදේශෙන් පිටි විදේශිකයි. හොඳ රැකියාව කළා ඒව අතහැරලා යනවා. සමාජ නෑදෑයෝ අතහැරලා යාළුවෝ අතහැරලා ඇවිල්ලා ඉතින් මෙච්චර දේවල් අතහැරලා ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් එහෙම භාවනා කරනවා. කරගෙන යනකොට එහි ඉන්නකොට එහි තියෙන මොකක් හරි අල්ලගන්න. ඒක එක්ක එහි ඉන්න පූසෙක් අල්ලගන්න. ඒක දුක හිතනවා බැලුවහම ඒක තමයි ප්‍රත්‍යක්ෂ නැති නේ. ඉතින් ඊට පස්සේ පූසා කණ්ඩාවේ නැත්තම් එයාට හරි දුකයි. එයාට කණ්ඩක් බෑ. පූසා දකින්න ලැබුණ නැත්තම් නිින්ද යන්නේ නැහැ. දෙටි එහෙම ඉන්නවා. ඉතින් බලන්නකොත් කර දේවල් අතහැරලා පවුලක් දෙයක් රටක් අතහැරලා ඇවිල්ලා ඉතින් කෙනෙකුට කියන්න බෑ දැන් මොකටද මෙයා වැඩි ඇලිලා ඉන්නේ? අර Tamange මුළු රටටමද නැත්නම් ඌටටද? <laughs> අද අපිට හිතෙන්නේ රටකට ඇල්ලා ඇති වැඩි නෑ. නමුත් ඒ දුකෙන් තමයි පේන්නේ. එකම දුක විඳිනවා දැන්. මේ භාවනාවේදී ශාලාවේදී හොඳට තේරෙන එකක් තමයි මේ. දැන් මේ විදුලිය නෑනේ පිටිපන්දම් පත්තු කරලා තියෙන්නේ. උදේටයි උදේම භාවනාවද අලියම කරන ඊළඟ රාත්‍රියේ ඉතින් මේ දැන් සමහර භාවනා නියෝගී භාවනාව කරන එක පැත්තකින් තියලා අර ඉතිපන්දමක් නිමෙන්න දෙන්න කටු කරනවා ඉතින් ඒ ඇත්ත ඉතිපන්දම් අල්ලගෙන ඉන්නේ. ඒත්තර අතහැරලා ඇවිල්ලා අර ඉතින් ඉතිපන්දම නිවිලා ගියාට මොකද වෙන්නේ? එකක් ඉතින් තව එකක් ඇවිල්ලා. ඉතින් ඒකත් නිවිලා ගියා නම් ඒත් කමක් නැහැ නේද? භාවනාවට මේ ලයිට් ඕනේ නෑනේ ඒක අභ්‍යන්තරයේ දකින්න එකනේ. ඉතින් ඒත් බලන්නකො ඉතින් පුංචි දෙයක් අල්ලගෙන ඉතින් දුක් විඳිනවා. ඉතින් ඒ නිසා මේ ඒ මමත්වයේ තියනකල් ඒ මගේ කියන හැඟීම එනවා. එය ඒ නැති වෙන්නේ නැහැ ලේසියෙන්. ඒක අඳුනා ගන්නට ඕනේ. මොකක් හරි එකක් දැන් මගේ අයිති වෙනකොට ඒක බලන්න භාවනාව වේවා පොතක් වේවා පුද්ගලයෙක් ඒක අඳුනා ගන්න. දැන් ඔන්න දුකක් හදාගන්නයි යන්නේ. එතකොට දැන් මේක අයිති කරගත්තාම මොකද වෙන්නේ? අයිති කරගන්න නැතුව අපිට බැරි දෙයකින් ප්‍රයෝජනෙ ගන්න. ඉතින් ඒක පුරුදු වෙන්නේ. දැන් අපි හිතන්නේ යමකින් ප්‍රයෝජන ගන්න නම් ඒ දේ අයිති කරගන්න ඕනේ කියලා. එහෙම එහෙම එකක් නෑ. දැන් ඇඳුමක් දුමක් අඳින්න පුළුවන් ඒක ඉතින් ඒ ඇඳුම කිලුට වෙන්න පුළුවන් ඒ මෝස්තරේ පරණ වෙන්න පුළුවන් ඉරෙන්න පුළුවන් හොරු ගෙනියන්න පුළුවන් ඒ ඔක්කොම පිළිබඳ අවබෝධයෙන් ඇඳුමක් පරිහරණය කරන්න පුළුවන් එතකොට අයිති කරගෙන නැහැ හැබැයි පරිහරණය කරන. ඒතර ඒක තමයි ධර්මයේ කියන්නේ. යමක් පරිභෝග කරන්නේ නිස්සරණ පඤ්ඤාවෙන් අයිති කර ගැනීමේ කල්පනාවෙන් නෙමෙයි. අතහැරීමේ කල්පනාව. ඉතින් භාවනාවත් ඒ වගේ ඒකනේ බුදුහාමුදුරුවෝ ධර්මයේ උපමා කරේ පහුරකට. මේ පහුරේ සංසාරේ එතර වෙන්න යන්න. ඉතින් පහුරක් නැතුව එතර වෙන්න බෑනේ. බෝට්ටුවක් ඔරුවක් නැවක් නැතුව කොහොමද එතර වෙන්නේ? ඒ පාවිච්චි කරන්න එතර වීම සඳහා භාවනාව තියෙන්නේ දුක නැති කරගන්න, තරහ අඩු කරගන්න, ආශාව අඩු කරගන්න, හිතේ කලබල අඩු කරගන්න. එහෙම නැතුව ඒකෙන් ලොකු මමත්වයක් හදාගෙන තරගයක් හදාගෙන මානයක් හදාගන්න නෙමෙයි. හරියට දැන් බෙහෙත් වගේ. දැන් බෙහෙත් අපි ගන්නවනේ. සිංහල බෙහෙත් ගන්නවා, අරලු කුළු නෙල්ලි ගන්නවා, ඉංග්‍රීසි බෙහෙත් ගන්නවා. ඉතින් මොකටද බෙහෙත් ගන්නෙ? මමත්වයක් හදාගන්න නෙමෙයි ලෙඩේ හොද කරගන්න. ආ මම මේ බෙහෙත් જાතිය ගන්න කෙනෙක් කියලා ඒ ආඩම්බර වෙන්න හේතුවක් නෙමෙයිනේ. ඒ මෝඩකමක් නිසා කවුරු හරි එහෙම ලොකුවට පත්තමක් ලියාගෙන තමන්ගේ නම තාක් දිස්සෙන් ලියා ගන්නවා නම් මම අරලු බොන කෙනෙක් කියලා. නැත්තම් පැනඩෝල් ගන්න ඒක මෝඩකමන්නේ. ඒ එහෙම කරන්නේ එය පෞද්ගලිකව බෙහෙතක් ගන්නවා තමන්ට තියෙන ලෙඩේ හැදෙන්නේ. එච්චරයි. ඒ වගේ තමයි භාවනාව. ඒකෙන් අමුතුවෙන් තමන්ට ලැබෙන එක පළඳනාවක් නෙමෙයි. ඉතින් අපි හැම වෙලෙම පළඳනා හොයනවා. මොකද මේ මමට ඉන්න බෑ පළඳනා නැතුව. දැන් මම කියන එක නිකන් හිස් දෙයක් නේ. එහෙම ඉන්න බෑ. එයාට ඕනේ බාහිර සැරසිලි. ඉතින් ඒ සැරසිලි තමයි අපි ලෝකයෙන්ම හොයන්නේ. මගේ කරගෙන මගේ කරගෙන මොකද මේ? ඒ තමයි රසවත්ම කාරණේ. අපි නිකන් භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා වෘත්තයකට පවතින්නට බෑ කේන්ද්‍රයක් නැතුව කියලා. කේන්ද්‍රයක් නැත්නම් වෘත්තයක් නැහැ කියන නමුත් මේ මමත්වයට එනකොට කේන්ද්‍රයට පවතින්නට බෑ වෘතයක් නැතුව. කේන්ද්‍රයේ කේන්ද්‍රයක් වෙන්නේ වෘතයක් තියනකල් විතරයි. නැත්තම් ඒ කේන්ද්‍රයක් නෙමෙයි. ඉතින් මගේ කියන දේවල් තියෙන්න තියෙන්න තමයි මම ඉන්නේ. මට ඉන්න පුළුවන් වෙන්නේ. මගේ දේවල් නැති වෙනකොට මමත් නැති වෙනවා. ඉතින් යා නැති වෙන්න කැමති නැහැ මොකක් හරි මගේ කරගන්න. ඔය තවත් කතාවක් මේ එක රජ කෙනෙකුට හිටිය පුරোহিතේ මේ පුරোহিත රජතුමාට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඇවිත් ඒ ඉන්දියානු සම්ප්‍රදාය අනුව ඉතින් වයසට යනකොට මේ සියල්ල අතහැර තවුත්දම් පුරන්නට ගියා. සියල්ල අතහැරිය අර රාජ බුහුමාන් ඒ නිල රටේ නිල නිවාසේ ඒ ආරක්ෂක නිලධාරි ඔක්කොම අතහැරියා. ඒ සියල්ල අතහැරලා ඇඳගෙන ඉන්න පුංචි සාලුවක්. ඒ සාලුව හොදනකොට එහෙම මාරු කරගන්න තවත් පුංචි වස්ත්‍රයක්. යාන්තම් විලිවැහෙන. එතකොට මේ මගේ කියන්න තමන්ගේ කියන්න තිබුණේ ඒ දෙක විතරයි. එකක් ඇඳන් ඉන්න පුංචි වස්ත්‍රය ඊළඟ එක කරේ දාගෙන හිටිය පුංචි තවත් ලේන්සුවක් වගේ එච්චරයි. ඉතින් බොහොම සැහැල්ලුවෙන් අර කැලේ හිටියා. මේ රජතුමාට දවසක් ආසාවක් හිතුණා මේ පුරোহিতතුමාට ආරාධනා කරන්න ආරාධනා කළා. ඉතින් ඉන්න කාලේ ලෞකික දේට උපදෙස් ගත්තා. දැන් ආධ්‍යාත්මික සාකච්ඡාවක් කරන්න තිබ්බොත් හොඳයි කියලා පුරোহিতතුමත් ආවා. දැන් මාලිගාව ඇතුලේ දෙන්න වාඩි වෙලා සාකච්ඡාව. ඉතින් මාලිගාව ඇතුලේ මේ රාජ්‍ය සභාවේ ධර්ම සාකච්ඡාවක් කරන්න අමාරුයි. එහෙන් දූතයෝ එනවා, මෙහෙන් පණිවිඩකාරයෝ එනවා, රාජකීය අමුත්තු එනවා. පස්සේ රජතුමා කිව්වා අපි ටිකක් උද්‍යානෙට යන්, උයනට යන්. දෙන්නම උයනට ගිහිල්ලා උයන ගහක් යට වාඩි වෙලා ඊටාම ගැඹුරු ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. රජතුමා සියලු ආභරණයන්ගෙන් සැරසි තමන්ගේ නිල ඇඳුමෙන් දැන් අර පුරোহিতතුමා පුරোহিত නෙමෙයි දැන් බොහොම අල්පේච්ඡයි දෙන්න බැලුවහම පේනවා වෙනස. කුංචි රෙදි කෑල්ලක් ඇඳගෙන ඉන්නවා. ඉතින් මේ සාකච්ඡාව යන අතර එකපාරටම කලබලයක් ඇහුණා මාලිගාවේ. දෙන්නම් බැලුවා බලනකොට මාලිගයේ ගිනි ගන්නවා. හදීති ගින්න. මුළු මාලිගේම දැන් ඇවිලෙනවා. මේ තිහා රජතුමා එකපාරක් බලලා ආපහු එතන ඉඳලා අර නවත්තපු තැනින් සාකච්ඡාව දැන් කරගෙන යනවා. කිසිම කලබලයක් නැහැ. හැබැයි අර තාපසතුමාට එහෙම ඉන්න බැරි වුණා. තාපසතුමා කලබලයි නැකිට්ටා. රජුනේ මොකද? නෑ මගේ අර අනිත් ලේන්තුව මාලිගාවේ දාලා දැන් බලන්න අර සියලුම වස්තුව පිච්චෙනවා දැකපු රජතුමා තනසිල්ලේ ඉන්න පුළුවන් වුණා. නමුත් අර සියල්ල අතහැර කුංචි ලේන්තුවක් විතරක් අයිති කරන් හිටිය තාපසතුමාට එහෙම ඉන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ ආශාවේ දිගපළල මනින්න බෑ මේ භෞතික දේවල් වලින්. එක වැලි කැටයකට කෙනෙකු කෑදර වෙන්න පුළුවන් හිමාල කන්දට වැඩිය. ඉතින් ඒකේ වෙනසකුත් නැහැනේ. වැලි කැටේට කෑදර වුණත් දුක දුකම එක තව කෙනෙක් ගනීද කියන බය ඊර්ෂ්‍යාව ඒ වෙනසක් නැහැ. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. ඉතින් මේක අපි අඳුනගන්නට ඕනේ. අඳුනගෙන මේ බෙහෙතක් ගන්නවා. ඉතින් බෙහෙත එච්චරයි. ලෙඩේ සනීප වෙන්න ගන්න බෙහෙතක් භාවනාව කියන්නේ. ඉන් එහා දෙයක් නැහැ. අතහැරීමේ බෙහෙත් අර ලෙඩේ හොඳ වුණාම ආයේ බෙහෙත් ගැන ආයෙ අපි භාවනා කරන්න ඕනෙත් නැහැ. දවසට සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න විසඳුණොත්. එතකොට බෙහෙත් ගැන ඉල්ලක් ඉවරයි. එතෙක් එතෙක් මේ පාරුව පාරුවක් විදිහට පාවිච්චි කරනවා පමණයි. ඔව් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අරමුණු හිතට එනවා අප ගැඹුරු නිින්ද නෙමෙයි නම් ඉන්නේ අරමුණු හිතට එනවා. ඒ නවත්තන්න නම් බෑ. ඒ නවත්තන්න අවශ්‍යත් නැහැ. ඒතර භාවනාවේදී කරන්නේ ඒ දහසකුත් එකක් අරමුණු එන අතර ඒවා අතහරින්නට පුරුදු වෙනවා. එතකොට මේ අරමුණු එන එකේ නෙමෙයි ප්‍රශ්නේ. ඒ එන අරමුණු අල්ලගන්න එක. දැන් මා සරල උදාහරණයකින් කිව්වොත් හිතන්න දැන් විභාගයකට විභාගයකට පිළිතුරු දෙන විභාග අපේක්ෂාවක් ගැන. එතකොට ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියනවා. එතකොට මේ ප්‍රශ්නයට යටින් ප්‍රශ්නයට පිළිතුර සපයන්නට ඕනේ. දැන් මේ ප්‍රශ්නයට පිළිතුර සපයනකොට තව දේවල් වෙනවනේ. අරමුණු වෙනවනේ. තව දේවල් ඇහෙනවා. එතකොට පේනවා. මතක් වෙනවා. එතකොට මේ ඇහෙන පේන දේවල් ඒවා මතක් වෙන දේවල් ඒ ඇහෙන පේන මතක් වෙන දේවල් ගැන අපිට හිතෙන දේවල් ඒවා ඔක්කොම අර උත්තරේට ලියන්න යන්නේ එහෙම ලිව්වොත් ඒ වැරදි උත්තරයක්. ඒ විභාගයේට ලකුණු ලැබෙන්නේ නැහැ. අකමැත් වෙනවා. ඉතින් එතෙන්දී අප පුහුණු වෙනවා ඒවා පැත්තකට කරන්න. එන එක නවත්තන්න බෑ, එහෙන පේන එක නවත්තන්න බෑ, හිතෙන එක. හැබැයි මේ ප්‍රශ්නෙට නැතිනම් මේ පිළිතුරට අදාළ නැහැ කියා තේරුම් අරගෙන ඒව පැත්තකින් තියනවා. ඒව පැත්තකින් තියලා ආපහු එනවා මාත්‍රිකාවට. එතකොට මෙතන ලියන්නේ මේ ප්‍රශ්නෙට අදාළ අකුරු, අදාළ වචන, අදාළ වාක්‍ය විතරයි. ඒ ඇනේ එහෙමනේ විභාගයක් සමත් වෙන්න පුළුවන්. මොනවා හරි ලිව්වට සමත් වෙන්න බෑ. අන්න ඒ බඳු පුහුණුවක් අවශ්‍යයි මේ සංසාරයේ කියන විභාගයෙන් සමත් වෙන්න. එතකොට මෙතනදී ඒ අරමුණු එන එක නෙමේ ප්‍රශ්නේ. ඒවා පැහැදිලිව අවුල් කරගන්න නැතුව තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන අවශ්‍ය දේ මොකද්ද? මා කලින්ම ගත්ත භාවනා අරමුණ ආනාපාන සතිය නම් හුස්ම විතරයි. ඒත් අනිත් ඇහෙන, පේන, මතක් වෙන දේවල් මීට අදාළ නැහැ. ඒවා ඇවිල්ලා ගියා. කවලම් කරගන්නේ ඇවිල්ලා ගියා. ඒත් මගේ මාත්‍රිකාව, මගේ සස්තුතය, මගේ විසඳුම තියෙන්නේ මෙතන. ඉතින් එතෙන්ට නැවත නැවත එන්න. අර දේවල් හතලවා ගන්න නැතුව. ඒකට හොඳ සිහියක් තියෙන්න ඕන. ඒව අතාරින්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙලාවේ මොකද්ද මට පැවරුණු වගකීම කියන ඒ සිහිය තියෙන්නට ඕන. සමහරට ඔන්න තේ හදන්න මතක් වෙන්න පුළුවන්. පෑට උයන එක මතක් වෙන්න පුළුවන්. ඉතින් ඒතර දැන් මා රාත්‍රී ආහාර සකස් කරන කෙනා නෙමෙයිනේ. දැන් මා භාවනා කරන කෙනා. ඒතර ඒ වගකීම ඉෂ්ට කරන්න. රාත්‍රී ආහාර සකස් කිරීමේ වගකීම Tamanට පැවරෙන වෙලාවක් එනවනේ. ඒ වෙලාවට ඒ දේ ඉතින් අන්න ඒ විදිහට ඒකයි මේක කලමනාකරණය කර ගැනීමක්. එතකොට අපි මේ ඔක්කොම චරිත පටලවාගෙන තියෙනවා. එකක්වත් එක වෙලාවක හරියට කරන්නේ දත්මදින චරිතයේ අපි කවුද හරියට රඟපාන්නේ? ඒ වෙලාවේ තව කීයක් දේවල් කරනවද? නෑ දත්මදින කොට දත්මදින චරිතේ විතරක් ජීවත් වෙනවා. තේබනකොට තේබන චරිතේ විතරක් ජීවත් වෙනවා. තව දේවල් මතක් වෙයි. හැබැයි මොනවා මතක් වුණත් අවධාරණය කරගන්න මේ වෙලාවේ මාතේ බොන කෙනෙක්. මේ වෙලාවේ මා රෙදි සෝදන කෙනෙක්. මේ වෙලාවේ මා හාල් ගරන කෙනෙක්. මේ වෙලාවේ මා පාඩම් කරන කෙනෙක්. ඒ තමන්ගේ භූමිකාව හරියට අවධාරණය කරගන්න. ඒ ඒක තමයි අදිස්ථානය කියන්නේ. ඉතින් මුලින්ම අදිස්ථාන කරගන්න. මොකද්ද මා කරන්න යන්නේ? මා දැන් තේ බොන්න යන්නේ. මා දැන් නාන්න යන්නේ. මා දැන් භාවනා කරන්න යන්නේ. එතකොට මේ අවසාන වනතුරු මේ අරමුණේම මා සිටිනවා කියන අදිස්ථානය කදින්ම ඇති කරගෙන පටන් ගන්න. එතකොට Tamanට Tamanව අමතක වෙන්නේ දැන් වෙන්නේ අපිට ටිකකින් අපව අමතක වෙනවා. තමන් කවුද කියන එක. අමතක වුණාම දැන් තමන්ගේ ඒ වර්තමාන යථාර්ථය අමතක වුණු මොහොතේම දහසකුත් එකක් මායාවන් මිත්‍යාවන් ඇවිත් අපව වෙලා ගන්නවා වහ ගන්නවා. ඒ වෙන්නේ ඒ වගේ වරදින් නෙමෙයි අපට අපවම අමතක වෙන නිසා අතිහිය නිසා ඒ නිසා වැදගත් සිහිය නැවත නැවත අවධාරණය කරගන්න අදිස්ථාන කරගන්න ඕනම වැඩක් පටන් ගන්න කලින් අදිස්ථාන කරන්න මේ වැඩේ මං අවධානයෙන් කරනවා කියලා. ඒ අදිස්ථානය අපට උදව් වෙයි නැවත නැවත අවධානයෙන් ඉන්නට. සිහිය උදව් වෙයි. ඒට බාහිර දේවල් පැමිණෙනකොට බාහිර දේවල් පැමිණෙන විට එය වෙන් කර අඳුනා ගන්න මේ අනවශ්‍ය අරමුණක් ඒ සාඳුනගත්තාම ආකාරින්ද වීරිය කරන්න. ඒක මේ විදිහට අදිස්ථාණයෙන් සිහියෙන් සහ වීරයෙන් අපට පිළිවන් මේ බාහිර අරමුණු වලින් බාධා නොවි භාවනාව දියුණු කරගන්න. පැහැදිලිද? හොඳයි එහෙමනම් මේ භාවනාව පිළිබඳ සහ භාවනා කරන ක්‍රමය පිළිබඳ පැහැදිලිතාවයක් ඒ පිළිබඳ ඒ වටිනාකම පිළිබඳ විශ්වාසයක් ඒ වගේම අපට මේ ඉන්න මට්ටමින්ම කරගන්න පුළුවන් කියන ඒ ආත්ම විශ්වාසය තියෙනවා නම් කල්යාණ මිත්‍රවරුනි භාවනාව අමාරු දෙයක් නෙමෙයි ඒ අමාරු වෙන්නේ අපිට ඒ ගැන අවබෝධයක් නැත්නම් විශ්වාසයක් නැත්නම් මට පුළුවන් කියන ආත්ම විශ්වාසය නැත්නම්. ඉතින් ඒ නිසා භාවනාවෙන් දියුණුවන්නට නම් භාවනාව ඒ කරන ක්‍රමයේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම ඒ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කර ගැනීම සහ ආත්ම විශ්වාසය ඇති කර ගැනීම ඉතාම වැදගත්. එතට මේ දේශනා සාකච්ඡාවලින් කෙරෙන්නේ ඒ සුදුසුකම් ඇති කිරීම ඇති කර ගැනීම ඒ ඇති කරගත් සුදුසුකම් වලින් අප සුදුස්සෙකු බවට පත් වෙනවා භාවනාව දිනු කරගන්නට ඒ නිසා සුදුසුකම් ඇති කර ගැනීමෙන්ම සෑහීමකටපත් නොවි ඉඩ ලැබෙන ලැබෙන සහ ඉඩ ලබා ගන්න හැම මොහොතකම පුළුවන් හැම මොහොතකම බලන්න මේ භාවනාව වෙනුවෙන් කුංචි කාලයක් මිඩංගු කරන්න. මුලදී අපිට දැනෙන්නේ නැති වෙයි මේන් ප්‍රතිඵලයක් ලැබෙන බව. නමුත් කල්යාණ මිත්‍රවරුනි ටික ටික ටික ටික කේන්ද්‍රය වෙනස් වෙන්න පටන් ගනී. දුකෙහි කේන්ද්‍රය, කෝපේ කේන්ද්‍රය, දියේ කේන්ද්‍රය වෙනස් වෙන්නට පටන් ගනී. මේ මගේ ලෝකයම දුකෙන් තොර ලෝකයක් බවට කෝපයෙන් තොර ලෝකයක් බවට කලබල වලින් තොර ලෝකයක් බවට ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිවර්තනය වෙයි ඒ සඳහා අවශ්‍ය විවේකය කල්යාණ මිත්‍රාස්තය කායික මානසික නිරෝගීතාවය හැම දිනාතම තෙරුවන් හරණින් ලැබේවා